කාලිංග ගුණරත්න මහත්මයා ප්‍රශ්නයක් අහන්න සූදානම් හිටියද? එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ශ්‍රද්ධාව ගැන අපේ ප්‍රභේද වශයෙන් අපිට මතක් කළා ප්‍රාථමික චින්තාමය සහ විදර්ශනානුව දෘෂ්ටි ලෙස කියලා. ස්වාමීන් අවස්ථාවේදී මේ ඔබ වහන්සේ සඳහන් කළා අරහං ගුණය සම්බන්ධව අපිට පැහැදිලි කළා. සනන්ස අරහං ගුණයේදී දැන් අපි බුදු ගුණ එහෙම ගැන කතා මේ භාවනා කරනකොට අපි හිතන්නේ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙස් වලින් නිදහස් වුණසේක සියලු කෙලෙස් වලින් දුර වුණසේක රහසින්වත් පවුන කළ නිසා අප බුදු පියාණන් වහන්සේ සියලු ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවට සුදුසු වනසේක ස්වනංශ ආමිෂ පූජාවට සුදුසු වනසේක කියන එක හොඳටම පැහැදිලි. ප්‍රතිපත්තිම පූජා කිව්වහම ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නා විදිහට භාවනා විදර්ශනා නැත්නම් සමත භාවනා වශයෙන් තමයි ප්‍රතිපත්ති පූජා කියන්නේ. ඒතර සවනස එතන බුදු පියාණන් වහන්සේ ඒකට සුදුසු වන සේක කියලා අපි අදහස් කරගත යුත්තේ කෙසේද සවනහංශ? ඒකට හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේ තමයි අපට මේ ප්‍රතිපත්ති මාර්ගය පැහැදිලි කරලා දුන්නේ. බුදු කෙනෙක් ලොව පහළ වෙන්නෙම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ලොවට හෙළි කරන්න. එතකොට උන්වහන්සේට ගරු කරනවා නම් යම්කිසි කෙනෙක් උන්වහන්සේ කිව්ව වැඩේ කරන එක. දැන් අපි සාමාන්‍ය සමාජයේ වුණත් යම්කිසි කෙනෙක් ගුරුවරයාට ගරු කරනවා නම් ඒ ගුරුවරයා කියන දේ අහන්න ඕන. අම්මා තාත්තට ගරු කරනවා නම් ඒ අම්මා තාත්තා පිළිට සුවච වෙන්නට ඕන. සුවච කියලා කියන්නේ කියන දේ අහලා ඒ අනුව කටයුතු කරන කෙනෙක් වෙන්නට ඕන. එතකොට ඒතනත්තා තමයි හැබෑවට මේ මව්පියන්ගේ ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ ගෞරවය රැක්කා වෙන්නේ. එහෙම නැතුව අර වෙනත් වෙනත් ලාභ සත්කාර භෞතික වශයෙන් සිද්ධ කළා වුණාට කියපු වැඩේ කරන්නේ නැත්නම් ඒතනත්තා හොඳ ශිෂ්‍යෙක් හොඳ අනුගාමිකයෙක් හැබෑවටම ඒ ගරුත්වය රකින්න කෙනෙක් වෙන්නේ නැහැ. මොකද අර දැන් ගුරුවරයා කියන්නේම මඟ පෙන්වන කෙනානේ තියෙන මඟ පෙන්වන මාර්ගය යන්නේ නැතිව වෙන වෙන දේවල් වලින් ගෙනල්ලා අර ලාභ සත්කාර දුන්නයි කියලා ඒ ගුරුවරයාට ඒ ශිෂ්‍යයා හොඳ ශිෂ්‍යෙක් කියලා හැඟෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සම්මා සම්බුදු කෙනෙක් ලොව පහළ වෙන්නෙම ලොවට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියා දෙන්නටයි. ඉතින් ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන තැනත්තා තමයි හැබෑවටම බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගරුත්වයක් ලබා එහෙම නැති අය ඉතින් අර යම් යම් ගෞරවයක් ප්‍රකට කරනවා ඒක බැහැර කරන්න බෑ උසස්ම ගෞරවය වෙන්නේ කියපු දේ කරන එකයි ඒ නිසා තමයි ප්‍රතිපත්ති පූජාවට සුදුසුයි කියලා කියන්නේ. ආනිතනේක ප්‍රමාණවත් වෙන්නට ඇති කියලා. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි.